1989 මැයි මාස 25 වෙනිදා සතින්දා වේදල්ල සූත්‍රයේ 6 වන දේශනාව. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දැන් අපි දීපාර දීපාරේ යදාස්පතින්දා නෙවෙයි. කලින් අපි මේ ඉන්ද්‍රියම් පිළිබඳව කතන්දරයක් තමයි අවසන් කරන්නේ. ඉන්ද්‍රියන්ගෙත් ඒ වගේම මනෝ ධාතු තියෙන සම්බන්ධය කෙනහැර පාලා ඒකේ සම්පූර්ණ තමන්ගේ වශයෙන් අවසානයේදී සුද්ධ මනසකේ පිරිසිදු මනස පිරිසිදු වුණාට පස්සේ එයින් දෙන ආයුධවල ස්වરૂප දෙන්නවා ආකාසාන් ඡායන විඥානන් ඡායන ආකින්චඤ්ඤායතන කියලා ඒක ගිය පාර අපි අවසන් කළා ඒක දැන් ආපහු දිගට ගෙනියන්න ඕනේ. ඒක අදට තියෙන්නේ <clears throat> ආ දෙය කනවසෝ ධම්මං තේන පජානාති. දෙය කෝවසෝ ධම්මෝ පඤ්ඤා චක්කුණා පජාන. ඉතින් ප්‍රශ්නේ පිළිතුර දෙකම කියවුණා. අර ඉතන අහන ප්‍රශ්නේ මොකද්ද? ඒ පජානාති බොහෝම පැහැදිලිව යමක් පිළිබඳව යථා සත්‍යයේ පෙනෙන අවස්ථාව තමයි පැහැදිලිව ගැනීම තමයි පදානාති පැහැදිලිව දන්නේ කියන්නේ. ඒකේ පැහැදිලිව කියන කතාව එනකොටම ඊට දර්ශනයට අඩංගු සියලු තොරතුරු අර දැක ගන්න ශක්තිය මොකක්ද කියලා ඒ පස්සේ ඉතිපත්. ඒක දැන් බෞද්ධ වශයෙන් අපි මේකත් වචන පාවිච්චි කරනවා සීල මිද්දේ ප්‍රඥාව ඥාන පඤ්ඤා ශක්ති ආදී මේ වචන පාවිච්චි මේවා අපි බලාපොරොත්තු වෙන ඉතිවාසක වල නම් ඔය අපි කතා කරන්නේ අපි චක්කු විඥා ඥාන පඤ්ඤා ආලෝක මේ ඔක්කොම අපි බලාපොරොත්තු වෙනවා මේ බලාපොරොත්තු වෙන්නේ කියන්නේ බෞද්ධ කමී <clears throat> අංගය කොටස් ඒ බෞද්ධ කමී කියවහම බුද්ධිය බුද්ධියට සම්බන්ධ කර්ම අපේ බුද්ධිය සම්පූර්ණ වෙන්නේ කවදා හරි ඒ කොටස් අපි කතා කරන කොටස් අපේ ජීවිතයත් එක්ක මිශ්‍ර උදාට. එතකන් ඔය වචනේ පැත්තක දාලා අපි පැත්තක හිටියට ඔය කියන අයිතිවාසිකම ලැබෙන්නේ කියෝකෝ ඉන්න පුළුවන්. දැන් කරන්නේ ඒක. නමුත් අපට ඔය අපි පාවිච්චි කරන හැම වචනයක්ම අපේ ජීවිත සම්බන්ධය එකත් එක්ක වැඩ කරනවා. දැන් අපි කතා කළොත් සීන මිද්දේ ගැන සීන මිද්දේ ගැන සීන මිද්දේ කියන්නේ ඇඟේ ගුණ ගුණ රැකීමට තියෙන මැලි භාවය සීන මිද්දේ කියන්නේ ගුණ රැකීමට තියෙන මැලි භාවය හොඳ ඒකට දැන් අපි දැන් ඒක එක්ක සැරිසරන ඒකත් එක්ක ජීවත් වෙනවා හැබැයි අපි කියනවා සීන මිද්දේ හොඳ නැහැ කියලා කවදා හරි අපේ ජීවිතේ ඒ හොඳ නැහැ කියපු සීන මිද්දේ අයිබෝදාර තමයි අපි කියන්න පුළුවන් අන්න අපි ළඟ බුද්ධිය දැන් තියෙනවා. ඔය කොයි එකත් දැන් වචන වල විතරයි අපි ආශ්‍රය කරන්නේ. ඊළඟට ඒ වචන අත්ය වචන අයිතිවාසිකම් අපත් එක්ක සම්බන්ධ වෙනවා. දැන් ඒක නිසායි මේ ධර්ම කරුණ වල විග්‍රහය පිරිසිදු අපට අවශ්‍ය වෙන්නේ ඔන්න කරුණේ. නැත්තම් ওই බණ කිව්වා ඒකේ අර්ථය කිව්වා සිංහල අර්ථය කිව්වා ඉතින් හරි කතන්දරයකුත් කිව්වා ඉතින් එයින් සැලසෙන්න පුළුවන් බෑ බැරි මේක විද්‍යාවක් ඔස්සේ රිංගවන ජීවිත රටාවක් අපිට ලැබෙනවා ඒක අස්සෙන් අපිව පෙරලිලා හැදිලා ලෝවාද වෙලා අස්කොම් කැඩිලා දොස් වෙනවා ඉතින් මේ අස්කොම් ඒ එකට රිංගන හැටි තමයි මේ අපි ඉගෙන ගන්න. ඒකට මේ වේදල්ල සූත්‍රයේ එකකින් එකට දෙනවා. දැන් ගියේ පාර පෙන්නුවා ඔය අපි කියු කතාවේ පෙන්නුවා අපේ මේ මනස කියන මේ මොළයේ සතහන් එක්ක අපි ජීවත් වෙන හැටි ඒ සතහන් සුද්ධ කරන තුරු අපට පිරිසිදු සැනසුමක් ලැබෙන්නේ නැති හැටි සතහන් සුද්ධ උදාට අපට සිතට ලැබෙන අදහස ඒක දිහා බලනකොට බලපුවාම අපිට එතෙන්ද අපි එනකන් අපි වීරිය කරන්න ඕන පිළිසිඳ වෙන්න ඕන කියලා අපි අපම අයිති අපිව ගන්නවා. ඒ වගකීම අපිට ගන්න වෙනවා. ඒ මොකද? ඒකයි ඒක සෙව්ව සීමාව ඒකයි පෙන්න. ඒ වගේ අද පෙන්නනවා අර කියන පජානාති කියන දැනීම යමක් පිළිබඳව හරි වැටීම ලබා ගැනීමේ දර්ශනය විවෘත කරන්නේ මොකෙන්ද කිව්වොත් ඒකට සරියුත් හාමුදුරුවෝ ඒ දර්ශනයට කියන්නේ නම මේකයි. දර්ශනීය ප්‍රඥාව නෙවෙයි. එහෙම බලන මිනිහා හඳුනනද ඒ දැල්ම හඳුනනද වචනයක් යොදලා තියෙනවා. දැන් ගහ ගන්නකොට නැත්නම් හොරකම් කරනකොට එයා හඳුනන්න හොරයි කිව්වා. හොරයි කියලා කෙනෙක් නෙවෙයි අර අන්සතු දෙයක් අවසරයක් නැතුව ගැනීම තනි වචෙන් කියන්නේ ඔය වචන શબ્ද කරලා වචන යොදලා ඒක ඒ වචන වල කිසි වටිනාකමක් දැන් මේ ප්‍රඥාව කියන එකෙන් කියන්නේ මොකද්ද කිව්වේ මොකද්ද ඉදිරියට දෙන්නේ යම් කිසි කෙනෙකුට සමාහට හමු වෙන යමක හරි ඇත්ත පේනවා නම් හරි ඇත්ත වැටහෙනවා නම් ඒ ඇත්ත වැටහෙන එක එයාට වැටහුණා නම් වැටෙන්න බැලීම නෙවෙයි ඔය කියන්නේ. වැටුණාම විතරයි ප්‍රඥාව කියන්නේ. දැන් යම් කිසි කෙනෙක් මේ ලෝකයේ තියෙන දේවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනේ සදාකාලික නැහැ. කී කී යමෙකුට පුළුවන් කියවන. ඒක යාගා ප්‍රඥාව කියන. කොහෙත්ම නැහැ. ඒකේ ප්‍රඥාව කියන්නේ මොකදද? ඒ ලෝකේ සමාත හමු වෙච්ච දේ පිළිවෙතව තියෙන කරුණු ඇත්ත කරුණු සමාජේ ධාරණයෙන් පිළිගන්න අවස්ථාව. අනේ ඒක මෙහෙම. ඒක ඔයි ඔයි යහ මුකුත් නෑ. කරුණු සහිතව මම දන්නේ. කියලා ඒ වැටහීම යම් අවස්ථාවකද යනෙකින් ඒ අවස්ථාවට එයාට කියන්න පුළුවන් ප්‍රඥාව. ඔන්න දැන් මගේ ප්‍රඥාව හැදිලා. ඉතින් කොහොමද මේකේ සලකුණු කොහොමද හඳුනන්නේ? ඒකට හඳුනන බවට සාක්ෂි පෙන්වන්න. අන්නේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළා. අභි සංඥාකෝ ආවස අභිඤ්ඤත්ත පරිඤ්ඤත්ත පහනත්ත. අභිඤ්ඤත් පරිඤ්ඤත්ත පහනත්ත ඔය තුනයි ස්වාස්කමක් අර ප්‍රඥාව කියන එක තියෙනවා. ඒකට ඕක තුලින් තමයි අපි දැනගන්න ඕන අපි තීරණය කරන්න ඕන දැන් අර ලෞතර සැනසුම ලබන ප්‍රඥාව අපේ ළඟ තියෙනවා. නැත්තම් නැහැ. මොකද ලකුණු නැහැ. මොකද්ද? අභිඤ්ඤත්තා පරිඤ්ඤත්තා පහනත්තා කියන ලකුණු තුන ඉස්සරහට මුහුද වෙලා Tamanda දැනෙන්න ඕන. එතකොට ඔය වචන තුනේ ඔය වචන තුනේ. අභිඤ්ඤත්ත පරිඤ්ඤත්ත දැනගන්නේ හරියට පහනත්යි. එකකට එකක් සත්‍යයි. අභිඤ්ඤත්ත කියන්නේ මොකක්ද? අභිඤ්ඤත්ත කියන්නේ එහි පවතින සුළු සුළු සුළු වල අඩුවක් නැතුව ඇවිස්සලා මතුකොල්ලා දැක ගන්න යමෙකුට පුළුවන්. ඒක තමයි අභිඥා කියන්නේ. හොඳයි ඒකට මොකද්ද සාක්ෂියක් සාමාන්‍ය තේරුම් ගන්න සාක්ෂියක්? දැන් පිය තමන්ගේ පුතා ගැන හිතන. මේ අභිඥාත් තෝරන්නයි මේ ඉන්නේ පුතා ගැන දොස් කියන්නේ. අභිඥාත්තේ වෙන්න මෙහෙම. මොකක්ද? ඒක පියා පුතා දිහා බලනකොට ඔව් මම මෙයාව හඳුනන්න පුතයි කියලා මට නමක් ලයිද කියනවා අපි විවහාරයට වැටෙනවා. නමුත් මොකකින්ද මෙයා මට පුතාලේ? මොකක් නිසාද මෙයාට මට පුතේ? එක්තරා කාරණා කීපයක් උඩයි මේ පුත් අයිතියක් මේ ලැබිලා තියෙන්නේ මොකද්ද? මගේ මෙන්න මේ අයිතිවාසිකම් උඩ මා සතු මේ මෙලව පහළ වෙච්ච කෙනෙක්. ඒවට එයි එහා මේ ජීවිතය ගැන මට කියන්න මොකද මොනවද කියන්නේ? මොකද කියන්නේ? එයාට මට බෑ මට එයාට මට ඕන විදිහට හැදෙන්න. එයා වෙනම රටාවක් වෙනම කෙටින් කියනකොට වෙනම හඳහනක් යටතේ ජීවත් වෙනවා. එයාගේ ග්‍රහය මම ළඟ ඒක නිසා එයා ගැන මට මුකුත් හිතන්න බෑ. මෙන්න මේ කරුණ උඩ එයා ගැන මුකුත් හිතන්න බෑ. මොනවා කරයිද දන්නේ. එයා මොනවා කියන්නේ අපිට මොන විදිහට සලකයිද දන්නේ. මුකුත් දන්නේ නෑ එයා. අභිඤ්ඤත්තා හරියට හරියට දකින්න මුකුත් දන්නේ නැහැ පුතයි කියනවා හඳුනන ළඟ ඉන්න කෙනා නිසා නමුත් එයා ගැන මුකුත් දන්නේ නැහැ ලෝක දහකේ අනිත් අය ගැන ජන ජන ගන්නා ප්‍රමාණයමයි පුතා ගැන දන්නේ ඉතින් මොකද්ද මේ මේ අමුතින් දැන් තියෙන අයිතිවාසිකම් ඒවා එකෙන් කාරණා සහිතව මෙයාගේ සිතේ ඒවා පේනවනම් අර දරුවා දිස් බලනකොට අන්න දරු ජීවිතය හොඳට පැහැදිලිව උඩින් පමණක් නොව යටිනුත් දැක්කා. ඇත්තත් ඒකයි. උඩින් හැඩයක් පේනවා වර්ණයක් පේනවා යටින් ස්වභාවය ඒ ඒ ඒ වාක්‍ය ස්වභාවය. ස්වභාවය යටි සංගවිච්ච දෙයක්. නමුත් හේතු සහිතව ධර්ම නියාමයට අනුව බලනකොට කර්ම න්‍යායයට අනුව බලන්නේ චිත්ත න්‍යායයට අනුව බලන්නේ මේ ඊර්ති න්‍යායයේ දෙස බලනකොට ඔය හතර එකම න්‍යාම ධර්ම හතර යටතේ මුකුත් හිතන්න බෑ යාගෙන ආ එතකොට ඒක අභිඥාත්තා ඔය පුතා ගැන ඔය නිදසුන ස්වාමියා ගැන භාර්යාව ගැන යාළුවා ගැන ඕන හැම එකක්ම මේක ගැන පුතුව ගැන මේ ඔක්කොම ගැනම ඕකයි ගත්තොත් ඒ නිගමනයේ ඒ තීරණයට එනකන් යමක් සම්බන්ධ ඒ පැත්ත පේන්නේ නැත්නම් එයාට අභිඥාත්තා කියන්නේ විශේෂයෙන් දන්නේ කියන කොටස අයිතිලා නැහැ. ඒ විශේෂයෙන් දන්නේ කියන කොටස අයිති වුණාට පස්සේ මෙයාග ඒක යාළඟ තීන බවට යාළඟ තීන බවට සාක්ෂිය පරිඥාත්තා වලයි තියෙන්නේ. අභිඥාත්තා නිසියාකාර සකස් වෙලා ගොනු වෙලා ඔන්න දැන් තීනයි කියලා දැනගන්නේ පරිඥාත්තාවල මොකද්ද පරිඥාත්තාව ඒවායේ ඒ තමා විසින් ඉදිරිපත් කරපු කරුණු වල කරුණු වල හේතු පිළිසිඳ ගන්නවා කියන්නේ හේතුව හේතු මේ එක්ක පේන්න බලන්න අර ඵලය දැක්ක මෙතන හේතු එක්ක ඇයි මට කියන්න බැරි? එයා මට ඕන විදිහට මට සැලකයි කියන්නේ. කියන්න බැරි. එයාගේ සිතුවිලි මොන පදනමක් ඔස්සේ ක්‍රියා කරනවා දන්නේ මොන කරුණාවක් කළා මෙහි ඇවිල්ලා ඉන්නවා දන්නේ. මොන විදිහේ විඳවීම් වලට බුදුරු වෙන්න ඇවිල්ලා ඉන්නවා දන්නේ. එයාගේ කර්ම ශක්තිය මොන එකක්ද දන්නේ. ඒ කර්මය ගන්නවා මේ පුද්ගලයාගේ ජීවිතයේ මේ අවස්ථාවල් ක්‍රියාත්මක ඒ කර්ම ඉදිරිපත් කිරීමටයි චිත්ත නියාමය ඕන. චිත්ත ඒ පැත්තට ඒ අවස්ථාවට හැරෙනවා. ඒ චිත්ත හැරිච්ච හරවන්නේ එයාගේ ඒ වෙලාවට සිට ඇති වෙන ඍතුව විහි. ඍතුව කියන්නේ රතේ ඍතුව විහි. එතකොට ඒ ක්‍රම ක්‍රම එකක් ඔය ඔයිට අනුවයි මමත් හැදිලා තියෙන්නේ යත් හැදිලා තියෙන්නේ ලෝක ධාතුවේ හේතුඵල නියම ධර්ම හේතුඵල නීතියක් යටතේ සියල්ල හැදුවා. එතකොට ඒ පිළිබඳව කිසිම වගක් කිසිම විස්තරයක් කිසිම ආරංචියක් අත්මට නෑ මෙයා මොන කරුණද ගිය ආත්මේ කලේ කියලා දන්නේ. කිසිත් නොදන්නා වස්තුවක් මගේ ළඟ තියෙන එක ඇත්ත ඒ වස්තුව පිළිබඳව මම මුකුත්ම දන්නේ නෑ. ඔක්කොම රහත් වෙලා මට. කර්මයක පැත්තකින් කියනවා. ඔහුගේ බලාපොරොත්තු එක පැත්තකින් කියනවා. එයා විසින් අපේක්ෂා කරන කුරුමානවයට පැත්තෙන් කියනවා. එයා ළඟ රැස් වෙලා තියෙන කාම ධාතු වල විවිධත්වයේ ඒක විදිහින් කියනවා. මේවා ඔක්කොම මිශ්‍ර වෙච්ච සංකීර්ණ වස්තුවක් දිහා බලා ඉන්නවා හැර මට මොකක් කරන්න බැහැ. හ්ම් එතකොට ඒ කියන නීතිය යටතේ ඒ කියන්නේ පරිණ ඒ එතකොට එයාගේ පරිඥාව එතනින් ඉවර වෙනවා. දැන් එයා සාක්ෂි. දැන් ඒ හැම එකටම සාක්ෂි ඔහුගේ පැවතුම් අත්සන් දෙන්න එයා පිළිගන්නවා. යමක් කියනකොට. දැන් පියා දරුවාට යමක් කියනවා. එහෙම කළා බෑ තාත්තා. කියනකොටම එයා කියනවා. එයා හිතනවා එතෙන් හිතන. ඔය අරකට සාක්ෂියක්. මට ඕනේ දෙන්නේ කියලා කරන්නේ. ඔය පරිණතා කියන කලක් යන්නේ. ඉස්සරහට. ඔය තුනම යනවා. උත අර කැහුවේ හැම හැම ඉරියව්වක් ගියහම හැම රේවයක් ගියහම බල බල අර අර මං කිව්වට සාක්ෂි ඔය කරු එක එකකවත් තියනවද මගේ කියන්නේ එකකවත් තියනවද අයිතිය අයිතිය සංවිධානය කරන්න මොකද මොකක්වත් නෑ එතකොට මේ දඬුනි මේ ඇලුනි එතකොට එයා පිළිසිඳ බලන්නේ හරියට කරක් නෙමෙයි දැන් තමයි බලන්න දෙකක් මෙතන දෙක සම්බන්ධයක් තියෙනවා. ඒක මේකත් එක්ක සම්බන්ධයි. මේකයි ඒක දැලෙන්නේ. මගේ ඒ මගේ කියනවා එක්තරා කර්ම ශක්තිය. ඒ කාතුල ප්‍රත්‍යජ ජීවිතයේ තියෙක. මා තුල තියෙනවා එයාව මම එයා මට යටත් කරගන්න අදහස්. ඒ රණ්ඩු මොනවාද? ඔක්කොම එයාට කරන්නේ නැවෙන්නේ අදහස්. යටත් නැවෙන්නේ හින්දා. යටත් වෙනවනේ කිසි රණ්ඩුවක් කිසි බයින්බස් ඒවා මොකුත් නැහැ. අනේ ඔව් මහත්තයෝ කියලා ඉතින් අනේ ඔව් තාත්තේ කියලා නම් ගෙදර කිසි රණ්ඩුවක් නැහැ. මේ ඔක්කොම යටත් කරගන්න ඉඳ නැල්ල නොලබන එක ගැන යටත් කරගන්නේ කොහොමද? මගේ ළඟ ඉපදිලා මගෙන් කාලා. හ්ම් මෙහෙම කියලා. මට බැරි මේ ඇටක් කරගන්න. ඉතින් ගෝරනාඩු කොල්ලා අරවමව කළා මේක ඒවා කළා බැරිද නේ ඉතින් සුසුම් හැලෙලා ඉන්නවා. ඒ ඔක්කොම අර අර නෝනා පැත්තේ කරුණ. අර පරිණ්‍යත් බුද්ධය සමාගෙන මේකයි මට වැරදිලා තියෙන්නේ. මම ලෝකියකට කරගෙන මම ආඥාදායකයා වෙන්න හදනවා ඒකට මේ කොළුව අල්ල ගන්නයි හදන්නේ. ඒකට කිසිම සංකල්පයක් නැහැ. ඒකව කරපදගෙන මිරික මිරික ගගහ ඔරෝර කවුරුත් එරෙහි බලන්නේ නැහැ ඉතින් උන් අනේ උන් බලන්නේ ඉතින් මම කාලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හදනවා තව තව තව තව සීලේ ඕකන මේ යටත් කරගන්න. ඕකද මේ වෙලා කියලා එයාව පිළිසිඳ දකින්නවා එයා. එතකොට ඕකෙන් මට මොනවද වෙලා තියෙන්නේ? වැඩේ හරි ගිහින්නේ නැහැ. එකක් කළා කියනවා සෑහෙන දුක් විඳලා හැම මොහොතකම ඒකට ගිය ගිය වෙලාවට දුක් ඒක හිතපු හැම වෙලාවකම මම දුක් වෙන කිසිවක් නෑ මම දරුවන් පිළිබඳව දුක් විඳන ඕක හිතපු වෙලාවේ මට ඕන විදිහට මුන්නේ ඕකනේ ප්‍රශ්නේ. මට ඔය විදිහට කියලා. ඔයක හිතපු දවසේම එතකොට යම් දවසක මම ඕක නොසිතුවම් නම් නොසිතා ඉන්නවට පුළුවන් නම් කෝ දුක් දරුවන් වෙනුවෙන් ලබන දුක්කෝ පිටින්ද බෑ. මොකද ගැටුමකුයි මෙතන තියෙන්නේ මා බුදුහාමුදුරුවෝ දාලා අත්තකිලමතාන යෝගය කියලා එකක්. බලන්න ආත්මයේ පීඩා ලබා ආත්මයට පීඩා ලබා දෙන පිළිවෙලට සිත සකස් වීම සඳහා යම් කිසි කෙනෙක් අත්තකිලමතාන යෝගයේ යෙදෙනවා යෙදෙනකොට අත්තකිලමතාන මේ කාමසුකල්ලිකාන යෝගයේ යෙදෙනකොට ඒ අදහස ඉටු නොවන නිසා එන්නේ යන නිසා සත්‍යීම නගිනවා ආත්මේ පීඩාලගෙන ඕකයි වෙලා තියෙන අර තාත්තට පුතත් එක්ක කාමසුකල්ලිකාන යෝගයේ යෙදෙනවා පුතා දිහා මෙහෙම බලන්න මේක මට ඕන විදිහට ඉන්න ඕන කීක එහෙම හිතලා හිතලා කෝ තාම නෑ පුතා ඇවිල්ලා ඒ ගන්න එතකොට ධන්‍යමනසු ගිනියම් වෙලා හිත කොච්චරකවත් මුන් අහන්නේ නැහැ කියලා ඔන්න ගෝරනාතුළු පටන් අන්න තාත්තට පේනවා ඒක තමයි පරිණත. අනේ මේ නිකන් අලි කිසිම තේරුමක් නැති දෙයක් ඒක නිසා මේක ලෞතර බුදු පියාණෝ අපිට දෙන්නේ. අපි මේක නොදන්නා නිසා අපි පාවිච්චි කළේ නැහැ. දුක් නොවිඳ ඉන්න අමුතු උත්සාහයක් ඕනේ නැහැ. අර අර වැරදි විදිහට හිතුව එක නවත්තපේ හැටි වැඩේ හරි නේ කියලා මෙයා තේරුම් ගන්නවා. පහන. හරිද බුද්ධි? ඔව්. ඒ විදිහ හැබැයි ඒක මේ සෑම කෙනක්ම මේ සොයන ගතියක් ඒ බුද්ධි. ඒකයි පරිණිති. පරිණිතකයේ පාළිය. හ්ම්. එතකොට සෑම එක කොහෙද දැන් යම් කිසි කෙනෙක් වාහනයක් කෙලවනකොට ඒක නිරූපද්දිශව ඉරවන්න නම් හැපෙන්න තියෙන තැන්, ගෑවෙන්න තියෙන තැන්, අහුවෙන්න තියෙන තැන් මේ ඔක්කොම හොය හොය. එතකොට යාට ඒක කිසි කරදරයක් නැතුව මේ වාහනේ යන්න පුළුවන්. අපි මේ වාහන අපේ ජීවිත වාහනේ එහෙම හොයලා නැහැ. ඒ ලෝකෙට ගිහින් තියෙනවා හැප්පිලා සුවාල වෙලා විනාශ. ඒ ගුල් ගැහිලා ඒක ගන්ධ જાතියක්. ඒවා ඔක්කොම දැක්කට පස්සේ මොකද මේ වුනේ කියලා බලන්නේ. එතකොටයි කිසිම කල්පනාවක් නැතුව එළවල කියනවා හැප්පෙන තැනක් මොකක්වත් හොයලා. ඔන්න දැන් අභිඥාක්කා පරිඥාක්කා වලින් හැප්පෙන කොතින්ද? ගෑවුනේ කොතනද? අර පේන්ට් එක හීරුනේ කොහොමද? ඔක්කොම බේරගෙන යනකොට අනිසි විහිදේ ගමන කරනවා. අන්නේ ගමන කෙරීමේ අවස්ථාව කියනවා පහනත්තා. පහනත්තා කියන්නේ මොකක්ද? පහනත්තා කියන්නේ අර අභිඤ්ඤත්ත පරිඤ්ඤත්ත කියන දෙක තුලින් ගත්තා වූ දැනීම. සිත ඇතුලේ හොඳට ගොනු වෙලා සකස් වෙලා හොඳට ඒක සහවුරු වුණාට පස්සේ ලකුණක් පහළ වෙනවා කිව්වා. අර සෙනෙහයි වෙන. සෙනෙහ කියන්නේ බලන්න. පුතෙක් ඉන්නවා දරු දරුවෝ ඉන්නවා. බලන්න. ඕකේ ඒ තීරණ කියන බලාපොරොත්තුෙන් ඔයලා ගන්න මොකද නෑ ඒ හිස් බලාපොරොත්තු බලාපොරොත්තුෙන් දොර මාගල විතරයි මම ඒ ලෝක දහසේ මොකද මොකකින් මොකකින්වත් මොකද බලාපොරොත්තු ඒ බලාපොරොත්තු වෙන ඒව මම කරන්නේ මම ඉටු කරන්නේ මම සංවිධාන කරන්නේ මම ලබා ගන්න. තවත් කෙනෙක් ඒ මොකද මට ඕන කරන එක මටවත් ලබා ගන්න බැරුව මම මෙතන දඟලනවා මට ඕන කෙනෙක් තවත් කෙනෙක්ගේ ලෝකෙ දෙන්නේ කොහොමද? ඒ මිනිහට ඕනකම් අප්‍රමාණයි. ඒ නියත් මේ වගේ වලකටලා ඉන්නේ. මේ වලේම ඉන්නේ. ඉතින් කොහොමද මේ මිනිස්යාගෙන් මම මේ බලන්නේ දරුවයි කියලා අම්තනවත් ගන්නක ඒත් මිනිස්සෙක් ඒ මිනිස්යාට ඒ ප්‍රශ්නේ තියෙනවා. මේ සාධාරණත්වයේ කියලා උදේ අපි ජාල වශයෙන් කතා කරා. මොකද්ද මෙයාගේ තීරණය? මේ පුතාව. එයාට කියන්නේ පුතා. මෙයාට කියන්නේ දුව. අනේ ඇත්ත එහෙම ඉන්නවා. අපි සමාජික ජීවත් වෙන අපි කනවා කවුරු හරි කවුරු හරි හම්බ කරනවා හම්බ කරන දේ සම්මන් කනවා ඔයින් ඔයින් එහා යාගේ හිත යන්නේ නැහැ කියලා එතකොට මේ පුතා දෙන එක නැහැ සමන්ගේ හිත කියලා කතා කරලා සමන්ගේ හිත සමන් කියේ ගන්න සමන් කියේ ඒ වෙලාවට පවතින සිතට විතරයි ඒ පවතිනවද මේ පවතින ස්වરૂපෙට විතරක් නම් නේ හඳුනගන්න විතරක් Taman කියන හැඟීමක් දුන්නා අර සිත සිතෙන් බාහිර සියල්ල බාහිර කරලා ගත්තා අද්දක්ෂ වශයෙන් ගත්ත සිත විතරයි අද්දක්ෂ ඒකට අපි මොකද කියන ගම්මු සිත හොඳ හෝ නරකුනේ සිත පැවතුනේ සිත පැවතුනේ සිතේ ජීවිත පවතින්නේ හොඳ හෝ නරක කියන්නේ සිතෙන් බාහිරය අල්ලපු නිසා. සිතෙන් සිත දෙයක් අල්ලනවා සිතෙන් සිත අල්ලන්නේ නැහැ. හැමිටම සිතන් සිතන්නේ සිතෙන් සිත එකක්. සිත කියන එක අල්ලන්න බෑ ඒක සිතල ඉවරයි. නමුත් සිතෙන් සිත අල්ලනකොට සිත පහළ වෙන හෘද වස්තුව බව සිතෙන් සිතයි එතකොට හඳවත කියලා අපි කතා කරනකොට දැන් සිතෙන් සිත වස්තුවක් ගැන කතා කරනවා. ඒකත් බාහිර. එතකොට බාහිරේ අල්ලගෙනයි සිත පැවතින්නේ සිත හොඳ වෙන්නේ නැහැ දැන් අපි ඔබට සාක්ෂිය මොකද්ද යම් තාක්ද අපි මේ යම් යම් ක්‍රියාවල් වලින් අපි කුසල් හෝ ආදී ක්‍රියාවල් අපි යම් තාක්ද බලාපොරොත්තු වෙන්නේ අපි මේක වඩා හොඳ අයිතිවාසිකමක් අපේ ජීවිතේ සංවිධානය වෙන්න ඕන පවතින්න ඕන ලැබෙන්න ඕන ඒ තාක්කල් ඒ තාක්කල් එයා අර සිතේ අයිති පවත්වමින් ඒ සිත කොයි කොයි හරි රැඳී ක්‍රියා කරන්න ඒකම උපකාර වෙනවා මොකක්ද මෙයාගේ මේ බාහිර සම්බන්ධයේ මීට වඩා හොඳ මොකක් පොතක්ද හිත අල්ලගන්නේ නැහැ. හිත අල්ලන්නේ නැහැ කවුරු. හිත අල්ලනවනේ දෙදෙසේ බලනවා කියලා. හිතේ අහිත අල්ලන්න දෙයක් නැහැ. හිත දෙස බලනවා කියලා. ඒකයි බුදුහාමුදුරුවෝ කෙලින්ම කිව්වේ හිත දෙස බලන්න. මොකද බැලුවට පස්සේ ඒ හිත අල්ලන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ තීනව බල බල. ඒ කියන්නේ රේසින්ගට යන එක්කනට පාරාතුගත යන්නේ කොට ඒ කරන්නේ දැන් ඉන්නේ රේස් ගන්නේ. නේ පාරේ මුකුත් හරි කරන්නම් මෙන්නේ යන ගමන යන අන්න ඒ වගේ හිත දෙස බැලීමේදී හිත ගැන අල්ලන්නේ මුකුත් හම්බෙන්නේ හිත නෙමෙයි අපි අල්ලා කියන්නේ හිතට හිතපත් කරන්න බාහිර අයිතිවාසිකම් අපි හොයලා දෙනවා දැන් සමහර දේවල් හදන්න ඉඩම් හොයන්න වාගේ මේක මේකේවා මේ මේ දැනික් ගන්න භූමි හොයන්න වගේ අපි හිතට හොඳ තැන් හොයලා ඒවා අපි ඒකත් එක්ක අපේ සිතිවිලි සම්බන්ධ කරලා තියෙනවා. ඒක නිසා අපට සිද්ධ වෙලා තියෙනවා ඒ සිතේ ආකාරයෙන් වරදවා. දැන් ඒක දැන් ඒක මලන්නවා කියන කොට පහළ වෙන ඉතයි මලන එක දෙක මාරු මාරු කියන්නේ නෑ මේක කියනවා මනෝදහතේ සිතේ මොලේ සිතේ ඒ බලනය කියන්නේ ඒ පහළ වෙන සිතේ ප්‍රබලත්වය වේගය වැඩි වෙනකොට ඒක අනිත් ඒවා වලින් අපිට දැනෙනවා මෙන්න මේ හිතයි පහළ වෙන්නේ කියලා. අපි බලනවා නෙමෙයි අපිට දැනෙනවා. තේන්ති ගියයි කියලා පෙරුණේ අපට දැනෙනවා. දැන් මොනකට පහළ වෙන කියලා බලන්න පහළ වෙච්ච හිතට පස්සේ නෑ නෑ ඒක ගන්න නෙමෙයි. ඒ බලනේ කිව්වේ දැනෙන එක තීරණය කරනවා. දැන් ඔන්න අපි මෙහෙම ඉන්නවා. ඊළඟට තේන්ති ගියා. තේන්ති ගියා අපි හිත හිත ගන්නේ නෑ. අපිට කේන්තියෙන් ලැබෙන දැනීම ලැබුණා. එතකොට අපි කියනවා නම් කේන්තිය. නැත්නම් අමුතෙන් බැලීම. දැනීමයි මේ අපි බලන්නේ. දැනීමෙන් සිටිනා කියලා ගන්න නේද? තේරුණාද? නෑ නෑ පිට මලානික වීමේ කියන්නේ දුර්වල වෙනවා. හා ඉතින්. ඔව්. විචිකිච්ඡාව ගැන එකක් මේ සීලමුද්දේ සීලමුද්දේ කියන්නේ ක්‍රියාවට සිත් නැగిලා ඉන්නේ නැහැ බහිනවා ඒක අම්බලිකම් වාගේ විචිකිච්ඡාව කියන්නේ යම්කිසි එක කරන්න සැකයක් උදෙන හරි එල්දෙනවා කියන්නේ අන්නේ කපල්ලයි විචිකිච්ඡා මේ කියන්නේ බැරික අතන අවිශ්වාස දැන් එතකොට දැන් මේ අනාගත බාහිර බලාපොරොත්තු උඩ මේ සිතවිල්ල සිතේ පැවැත්ම රඳවනවා නිසා අපිට සිද්ධ වෙලා තිබෙනවා මේ මොන ආකාරයෙන් හොඳ හෝ නරකම්ද වේ අපිට සිතක් පවතිමින් නිදෝන අයිතිවාසිකම ලබන කොයිතරම් කුසල් කොල්ල තිබුණා නාසීව නවත්තන්න බෑ ලෙඩ හැදිල්ල නවත්තන්න සාමාන්‍ය බාහිර විස බීජ වලින් හැදෙනව නෙවෙයි ලෙඩ කිව්වේ ඇතුලෙන් එන නානාකාරවල වේග සුණුටි විදාව රෝම ආදී විනෝයි වේග වාත ගති වේග එතකොට දවසක්වත් නවතින්නේ නැහැ මේ ප්‍රමාණ වලින් ඒවයි ක්‍රියාත්මක වෙනවා ඒක දැන් මේ පහනත්ත පහනත්ත කියන කීමෙන් බලාපොරොත්තු වෙන්නේ අර පුතා දරුවක් පිළිබඳ කියා ගත්ත තීරණයට සමාන මේ ලෝක දහතේ අස කන නාසය දිව ශරීරය. අසට කන නාසය දිව ශරීරය. ලැබෙනා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ওই පහ විතරයි මේ ලෝකෙ තියෙන්නේ. ඔය යතර පෙළුනොත් ওই පහ තමයි. මේ පහ පිළිබඳව තමන් විශ්ිතේ කලින් මීට වඩා හොඳ දර්ශනය මීට වඩා හොඳ ශබ්දය. ඔය ඇහෙන ශබ්දයට වඩා හොඳ ශබ්ද. ඔය ආග්‍රහණයට වඩා හොඳ ආග්‍රහණ. අපි මේ ලෝකෙම ඉතාම හොඳ සංකේත දෙයක් දුන්නා. සුද වර්ගය. බලලා. එන්නේ ඒක සුද බලන් දුන්නා නැහැට නැහැ ඉලුවා. බැලුවා. අතන කියනවා වෙන ජාතික බෝසලයක්. මෙන්න මේක කෙනෙක් දුන්නේ ඕක තමයි ලෝකේ තියෙන අන්තිම සුවය. මෙන්න ඒක ඉඳලා වයි බොහොම බොහොම සෝදා හරිම හොඳයි. හතන බෝතලයක් තියෙනවා වෙන වර්ග. මිනිහට ස්පාසාවක් ගන්න හරකෙත් නහය උල්ලන. ඒ මොකද? තාම සෑහීමකට පත් වෙනා නැහැ. මෙයා සිය මේක ලොකු සුවඳයි දැනට හදලා තියෙනවා. නමුත් ඔය සුවඳින් මාව සතුටු කරන්නේ ඒක නිසා අර බෝතලේ තියෙන අසුචි වතුර නම් ඒකත් නිින්දේ යනවා. ආ මේක ආසෝ. බහතාව කියන්නේ ඉඹකට. නමුත් ඒක නොවේ ඉඳලා. නේද? අන්න ඒක නිසා දුක් සැප විඳින එක මොහොතක් ගන්න තියෙන ඕකනේ. ගියා. ಸಾವನೇ ಹರಿದಿಲ್ಲ ಅವ್ರಿಗೆ ಕೋಟಿ ಕೋಟಿ ಜನ ಕಾಲ್ತಾ ಇದ್ದ ಸಚಿವ ಸಾವನೇ ಹರಿದು ಸಾಹಸ ಮುಖ එක පාරකයක දැන් අපි කියමු මේ සංස්කෘතිය ඉඳින වෙලාවේ ඒක ගම්මින් ඉන්නම ඉන්නම බලන්න ඉන්නම නිරවනකොට අර සෝදවන්න කිව්වොතනේ ඒක සෝද බැලීම නිසා ලැබිච්ච සම්මතක්යක් දැන් තියෙනවා දැන් ඒකට හොයන්න ඒකට සවකාරක් වෙනදා කරන ඒකෙන් හැදෙන පාන්දම් පස්සේ ඊට වඩා ලොකු එකක් වගේ. එහෙම හොම හොම හොම ඉස්සරහට යනවා නිසා හරියට අර හේමෙන්න පාගන්න ගියා. හයි. ඉතින් ඒ හරියට හේමෙන්න පාගන්න ගියොත් එළිය හේමෙන්න පාගන්න පුළුවන්. හේමෙන්න එළිය පාගන්න ගියොත් එයා යනකොට හේමෙන්න එළිය ගිහින්. ඒක නෙමෙයි. අන්න ඒ වගේ තමයි අපි කාන්නේ. එකක් කරනකොට ඒවට තව දෙකක් තියෙනවා. ඊළඟට හඳන්නේ මේ ඥානට. කම්මුතුවා නෑ දුක්ඛල මූල ධර්මය උටයි කියලා බුදුහාමුදුරුවෝ දාන්නේ. එතකොට මේකෙන් දෙන්නේ බුදුහාමුදුරුවෝ සත්‍යාව අධේ කොට ඉස්සරහට ගන්න මොකන්සා. සත්‍ය සත්‍යාවට අයිති කොට දේර ගන්නකොට අර විදිය අරවගෙන හිතන්නේ පුද්ගලයා අසකන ආදී මේ ඉන්දියන් හම්බෙන සියල්ල ගැන අර පුතාර දෙන්න තීරණයම ගෙනවා නම් දෙන්න මොකද්ද? තේනවා. ඇහෙන. දකින්න. මේ කුතුහාදාන වෙන. අයි මම දන්නවා මට එක්තරා පිළිවෙල සෝදක් හම්බුණා. ආනන්ද දර්ශනයක් වැටුණා. ශබ්දයක් ඇහෙනවා. ඔච්චර. ඒ ශබ්ද ශබ්දේ විතරයි ශබ්දෙන් මම මුකුත් බලාපොරොත්තු. ඒ ශබ්දයකට මට සමතේ ඒ දර්ශනයට බෑ මට සැලසෙන්නේ. මනස සැලසුම ගන්න ඒ දර්ශනයත් එක්ක නැවත සම්බන්ධ වෙන වගකීම අයින් කරගැටි සිතක් මට ලැබෙනවා. ඒ සිතයි මට වගකීමක්. වගකීමක් නැති සිත. දැන් අපි වගකීම් ගොඩක් බාර. මොකද නහයට සේදු දෙන්න ඕන, දිවට රස දෙන්න ඕන, ඇඟට ස්පර්ශ දෙන්න ඕන. සාමාන්‍ය හරියට හම්බුනේ කොහෙද මේ කියන්නේ බලන්නේ මේ ලයිලෙන් ප්‍රංශ යනවා ප්‍රංශ නැත්නම් ගෙන්දියාවකට සිංගන ඉතින් හැම තැනම හේ මේ ලයිලෙන් මේ කුඹරා පෙරාගෙන එන මොකද මේ ඉතින් ආවම ඒ මොකද මිනිහට ආවා කී අපිට වෙලා ඉන්නේ වැඩි වෙලා ඉතින් අන්න දැන් මේ තෙන්ෂන් දේ මොකද්ද ඒ ඔක්කොම කරුණු තේරුම් ගත්තට පස්සේ පහනක්ත ඔව් අර කාරණේ ඉතින් දේන දේවල් ඒක නිසා ඔක්කොම කුලි පහළ වෙනවා කිසිම වැඩක් නැහැ ඒක දෙකේ දැක්කට අර සිංගප්පූරු ගන්නවා සිංගප්පූරු ඔක්කොම වදා හැමෝම තේන තමයි මොකක්ද යන්නත් වැඩි එකක් ගත්තම බොහෝ කාලයක් දුකින් දුකින් වර්ධින්නේ මගේ මෝඩකම වර්ධින් මොකද්ද මෝඩක ඉන්නේ සපල බන්නේ වර්ධනය ඒවා මෙතත් කරගෙන නිකන් නෙවෙයි යටත් කරගෙන ආස්නාදායකත්වයක් තවාගෙන ඒකට පදින අර වහලෙන් නැඩ ගන්නවා වගේ අපි මිනිස්සුන්ගේ ඔක්කොම බහරි ආදී සාමාන්‍ය ආදී වගේ වැඩ ගන්නවා. ඒක කරවලේ හිතියා ඊවරයක් නැතුව වැඩක් වුණා බැරිනේ මැරෙන්නේ ඉතින් හොලෙලා. ඉතින් මේක වරදුනා දැන්නේ අභින්නත්තා පරිණත්තා යනගත්තා ඒකට හරියට කරපු නිසා මම දැන් පහනත්තා කියලා මට තේනවා එහෙනම් මම මොකද බලාපොරොත්තු වෙන්නේ. සම්මගේ සිිතේ තියෙන බලාපොරොත්තු තව තියෙනවද කියලා හිතලා මම කරන්නේ. මොකද ඒ යන් තමයි වදදීන්නේ කියලා මම දන්නේ. ඒක නිසා ඒ වදදීම ඒ කියන ස්වરૂපයන් ජීවිතේ අයින්ෙන් අයින්ෙන් මොකද්ද අයින්ෙන් තරමට එයාගේ ජීවිතේ ගොඩ ගැහෙන්නේ සකස් වෙන්නේ අන්න ඒකටයි ප්‍රශ්නය. සත්‍යය කියන්නේ හොරයි කියන්නේ හොරකම් කරන වෙලාවට විතරයි. නැත්නම් එළියහා කියන්නත් බෑ පස්සේ කියන්නත් බෑ හොරකම් කරන වෙලාවට අරයා කරන්නේ හොරකමයි ඉතින් එයා හොරා ඊට පස්සේ එයා නිකන් ඉන්නේ එයා දැන් කරන වැඩේ තමයි අන්න ඒ වගේ යම් සමානයකදී ප්‍රඥාව පාවිච්චි කරන්නේ යම් වෙලාවකදී ප්‍රඥාව පාවිච්චි කරන්නේ ඒ වෙලාවය ප්‍රඥාව ඒ වෙලාව ප්‍රඥාවකින් තේන ක්‍රියාවට අනුවයි අපට නම ලැබෙන්නේ ක්‍රියාව ලැබෙන්නේ අපි නම් පුද්ගලයන් ගෙන් කළේ. ඒකට බුදුහාමුදුරුවෝ ඔකම දෙන්නවා වසනේ කියන කියාවේ දාර්ශනික කියන කියාවේ. සුප්පත්තියෙන් ඒ දෙන්නේ ඒ දෙන්නේ කියන්නේ. කියාවට පස්සේ බම්නට පුළුවන් වසලයා වෙන්න වසලයාට පුළුවන් බම්. වසලයා කි සම්මත වෙච්ච පුද්ගලයා බම් ක්‍රියා කරනවා නම් යාත්‍රා අන්න ඒක නිසා ඒ කමයි මෙතන පෙන්වන්නේ ඒ බුදුහාමුදුරේ දත්ත තීරණේ තියෙන එක ධර්ම න්‍යාය. ධර්ම න්‍යායෙදි ධර්ම ස්වરૂපය තමයි ඒක මම දෙන්නේ. මේ වෙලාවේ ධර්මයේ මොන ස්වરૂපයක්ද ඒකට තමයි ප්‍රයාස. යා හඳුන්වන්නේ ඒකනේ. ඒ ධර්ම න්‍යායෙ යටතේ මෙන්නදම් පෙන්වනවා දුක් නොවිඳින ප්‍රඥාවන්තේ. කවුද අර විදිහේ ලෝකයේ තමාට හමු වෙන දේ අසුරු කලේ විදිහට නිසා එයාට ලැබෙනවා අර කියන අයිතිවාසිකම් තුන ඒ තුන අත්ෙන් බලලා ඕනේ කියලා තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණය මෙච්චර මට දැන් ප්‍රඥාව තියෙනවා. ඒකට කෙටි විදිහට ප්‍රඥාව ප්‍රමාණයට තීනද කියලා දැනගන්න කොහේද? බලාපොරොත්තුක් නැත්නම්. අන්න ඒක කෙටි වශයෙන් කියන බලාපොරොත්තුක් නැත්නම් ආශ්‍රයයක් කරන දරුවන් ගහලා එසේම මේ ඒ මොකද ඒ ඇහත් ඇසුරු කරන්නේ බලාපොරොත්තු නැහැ සමාධිය තොන්නකට ඒ පරිපින්ස ඒ වගේම බාහිර සායිතික ඥානයක් ඔක්කොම පුදුදු පුද්ගලයා බවට පත් වෙනවා මොකද ඒ අයගෙන් මගේ මගේ බලාපොරොත්තු නැහැ මගෙන් ඉතින් තියෙන දේ මොකද්ද මම මරණ කන්නේ එතකොට මේක ඒ මුළු පරිහරණයටම මේ පුද්ගලයා වටිනා වස්තුවක් බවට පත් වෙනවා. මොකද අපි මේ දෙවර වතුරද? අපි මේ පිළිබඳව දැක්කා වතුරනේ ගියලට උතුරින් දෙන්නේ තිබ්බා. කොහේ වතුරනේ කවුරුද ගෙනාවෙච්ච අර කොහොම අත්‍යවශ්‍ය නෑ කියන්නේ මොකද්ද? දැන් මමයි දැක්කේ වතුර නෑ කියලා. මසන් වතුර ඕන. ඒකයි මම වතුර කියලා දැක්කේ. වතුර නෑ ඉතින් මං කරා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔය විදිහට ජීවිතයට ගතවන පුද්ගලයාගේ අර උපේක්ෂණාවේ සුදවල මතින අයිතිවාසිකම් පීඩන ස්වරූප ඔක්කොම නැතිලා මිනිහාගේ ජීවත් වීම මිනිහට සතුටක් බවට පත් වෙනවා ඒකයි අධ්‍යේශනාවෙන් කියන්නේ තියෙන්නේ ඒකට දැන් යම් කිසි දෙයකින් මේ වගේ අහම්බවක් වෙන මොකක් අහන්න පුළුවන් සම්මත කියන්නේ අල්ගම ශක්තියටයි ඒ අල්ලන ශක්තිය නිෂ්පාදනය කරන්නේ කර්මය බලයයි. කර්මය විසින් නිෂ්පාදනය කරන ඊර්ති ගුණය විසින්ගෙන චිත්ත වේදේ හැටියටයි ඒ ක්‍රියාවේ ආකාරය. අපි කිය යම් කෙනෙක් මෙහෙම ආදී අරෝගෙන ඉන්නවා. ඈ ඒක රටේ මේ ලයිස්ට් එකේ කොහොමද කියන්නේ? ඔය දැන් කර්ම ශක්තියෙන් දෙස්තයි. ඒ කියන්නේ සත්‍යය නේද? සත්‍යය නේද? එයාගේ හිතම විතරයි අහත් අහ අහකට ගන්න බැරි ඒ එන්නේ නැහැ. අනේ පුළුවන් නම් ගම කම්පිටි වැඩේ කරගෙන යනවා කියලා. හරියට එහෙම තේමකට එහෙම යන්නකොට නිය දෙන්නේ සුනීතව පාස් කරන්නේ. රබස්. නිමිත්තේ හිතක් නෑ නිමිත්තේ හිතක් නෑ නිමිත්ත සමග සමාන හිත වැඩ කරන ආකාරය ඒක තමයි ඒකට කියන්නේ චිත්ත ඥාන. එහෙමයි චිත්ත වැඩ කරන්න ඕන. මේ විදියේ අයිතිවාසිකම ලැබුවා. මොකද මේකෙන් මට අර කොන කියන්නේ නොදන්නාකම මෝහය මුල් වෙලා අර කර්ම එක. ඊළඟට මේකෙන් මට ඕනේ කියලා නොලබන තාක් එයා දිවි. එයා ලැබුණ කෙනෙක්. එයාගේ අතීත කර්මවලින් ඒ විදිහේ ඉස්සල ඉස්සල නිය පුරුදුලා ඒකට දැන් අබ්බහියලා. ඒක නිසා මේ ධර්මය දැනලා හිටන් ඊට අනුව හරස් කරන තුරු ඒ දුක විඳින සංසාරය. කද්දාත් බේරුවා. කෙනන් සංවාද නදන්. සමින් කියන්නේ සිිතේ ධර්මස්වභාවය දැක්ම මනින්ද. ඒ මනින්දයෙන් දැනගන්න කප්පය ගබඩාවේ තමයි මනින්ද කරේ. ඔව්. ඒක මනින්දේ ප්‍රයෝග කරන දැන් කියන්නේ කියන්නේ දැනෙනවා. ඒ ප්‍රයෝග කරලා සතුන් දැනෙනවා. ඒක ඒක තියාගන්න විශාල දැනෙන. ඒක තියාගෙන කරීතෙ මොකද දැනෙන්නේ? ඒක තමයි ඒක අතවරම දැනෙන්නේ. ඒක ඒක අතවරම ඒක ධර්මස්වභාවය දැනෙන්නේ. ඒක මොන ධර්මස්වභාවයද ගත්තේ? ඒ කලින් ගත්ත ඒකත් සතහන නැවත ජනේතයි මර ඉන්ද්‍රියෙන් කරා. අද සහනත්තුන් අලාකිනර මෙත්තම තමයි අලාකිනර. සහනත්ත කියන්නේ මෙත්තම නෙවෙයි. නැත්නම් මෙය උදව් වෙනවා තහනත්ය හැදෙන ඒක බලාපොරොත්තු කිසිවක් එතකොට අත්ත බලාපොරොත්තු අත්තරපු නිසා තහනිය සිද්ධ වෙනවා ඒක උදව් කරනවා නැත්නම් මේ තහනත්ය වෙන ඒක වශයෙන් දෙක අතේ දෙකක් ඕනේ එකක් කියන්න හරි ඒක මේකට සහාය කරන ක්‍රියා ධර්ම සියල්ලම නිකම් අන්නන්න ඇති දෙයක් නේ නිකම් නිකම් අන්නන්න කියන දෙයක් නේ ඒ දැන් අපි කරන්නේ ඒකනේ අල්ලන්න කියන දෙයක් නේ ලෑස්ති වෙන්නේ පිටපත ගහගෙන ලෑස්තිලා මේ අල්ලන්නනේ හදන්නේ අල්ලු වෙලා නැහැ නේද හැබැයි අල්ලන්න හදනවා ඒක අතාරේ තියනවා කියලා බොරුවට ගහගත්තොත් අන්න ඒ වෙලාවට අපි කරන්නේ අර දඟලලාම තේච්චේලා ඔය තෝත්තු කවුද යන්නේ අල්ලපු දවසට කවුරු අල්ලපු ඉස්සෙල්ල අල්ලපු දවසට අල්ලපු ආත්මය කරන්න ඔක්කොම විස්තරන්නේ හැබැයි එහෙම හිතපු කියන්නේ දඟල කියන්නේ නේද ගයි උත්තරේ ප්‍රශ්න බලාපොරොත්තු අත්හැරන ක්‍රියා කරන පටන් ගත්තා ක්‍රියා කරගත්තේ හින්නන අනිත්‍යතාවය අපේ මේ බාන දැක්ක ප්‍රතිමාන දාන අපේ එහෙම මොකද වෙන්නේ ඉන්සියාට එන වැඩක් දැන් ඔක්කොම නිකන් වෙනවා මාව නිකන් ගොලවට අම්බෙක කියලා ඒකනේ ඒකනේ සහන අත්‍යවශ්‍ය ප්‍රහටි එයා ප්‍රයා සස්සික මිනිහ කියලා මොකක් මේ ප්‍රහාණය යුක්තව මං පුරුදු කරන්න ඕනේ කියලා නැති නැතිව ප්‍රයෝග කරනවා අරයටත් කරනවා මෙයාටත් කරනවා ඔක්කොම කරනවා වැඩි දිනාවක් කියලා ඒ තරම් වේදත්‍ය වේදත්‍යන්නේ ප්‍රහාණයට සුද්ධිය වෙනවා මොකද ඒ සහනයෙන් සමාජ ලැබෙන ජනසිරි අයිතිවාසිකම සාර්ථක කිරීමට ඒක ඉක්මනට පුරුදු කිරීමේ උනන්දුවක් ආවැසි. ඒ උනන්දුව උඩ බොහෝ උද්‍යෝගයි බොහෝ සන්තෝෂෙන් ඕනික කරන්න ලෑස්ති වෙන එකක් කියන්නේ ඒක කලින්කදී කරන්න ඕනේ. අනිත් අවදි වෙච්ච ගතියක් ආවිදී. අර ඒක නෙවෙයි මේ මම දවල් කරන්න යන්නේ. <laughs> එහෙමද නෑ ඒ අර කෙනෙක් වැඩි කමට හිතන ගැත්තේ. කෙලෙස් වල සත්‍ය දැකලා මට වෙන්නේ මේකයි දැනෙන්න බේරෙන්න හැදුනා. සායර මුදලාලි කෙනෙක් යම් කිසි කෙනෙක් දරුව ව්‍යාපාර ආරම්භ කළා. ඒ ලාභ වෙන කපල්ල දැක්ක හැටි මිනිහා රාජ් දෙනවා කඩේ දවල්ට දෙනවා දඟලනවා එක දෙවිලා මොකද කපල්ල හම් වෙලා. නැත්නම් ඉතින් කල්පනා කර කර ඉන්නවනේ මම මේවා. කපල්ල හම් වෙච්චාම දඟලපනවා. තමයි ආත්මවල හදාගන්නේ ඕනට වැඩිය නංගල. ඉතින් මේක කිසිම වෙන්නේ නැහැ සාර්ථකව ලැබෙන්නේ නැහැ. සාර්ථකව ලැබෙන්නේ නැහැ. තේරුණාද? ඉතින් මෙතන දැන් මේකෙන් පිළිසිතන් සම්භාවෙන් මේ කාරණේට යොමු වෙන්නේ ඉතාම හොඳ කැමැත්තකින් හොඳ බලාපොරොත්තු. එහෙම අයට මෙහෙම වල මේවල ලැබුණත් කිසිම සල්ලක් දැන් මේකත් අපි ළඟ නැහැ කියලා යන්න පුළුවන්. ඒක නිසා මේවා ජීවිතයට කාස්තරේ. ජීවිත වාසනාවන්ත කරන්නේ හිත නෙමෙයි අද අද කියන්නේ ඒකට දැස්ස හැකි ඒ වාසනාවේ අයිතිවාසිකම අපට ඇයි ඊට පස්සේ ඒක දිනු කරන්න පුළුවන්. අන්‍ය ආකාරයෙන් ජීවිත ජීවනයක් බලාපොරොත්තුෙන් ක්‍රියා කරන්නා වූ මේ සෑම දිනාගේම යහපත සලකා සතුටින් නා වූ ලෝකපාලක සාසනපාලක මේ ස්ථානයටත් අනිත් ස්ථානවලට අපාපැසට කරන්න ආස්ථානවලට අදිද්දී සියලුම දීරාජ සමයාමේ තිංගන මොදන් වෙච්චා ඒ දීරාජ සමයාගේ ආශිර්වාදයේ මේ සෑම්දරවටම ලැබීමේ බොහෝතුන් මොකද ගුණෝතුන් බවට පත්වමින් ලැබිය හැකි රසේ බුක්සින් දීමේ වාසනාවන්තේ බවට පත්වීමට ඒ සහාය වේවා ඒ දීරාජ සමයාට තම තමන්ම ඉන්න සීනී පරිලෝකීය මෞඛ්‍යාදී ඥාති වර්ගයාට මේක පින්තුන්වත් ලෝහතුන්වත් ලෝහෙම තමයි මේ ශක්තිය කාන්තෙන් සියලු දුක් නිවාලන්නා අමාම නිවන් තුන් හේතුයන් සිතා කරගෙන සත්‍යවතා ධම්මං සියලු දේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්සෙන් සම්බද්ධාපතානේ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයෝනික සම්බලං ආගාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවත අතෝ නිබ්බාන සම්පatti විනාශේ සම්ජතු